ඉතින් මේ කායගත සති සූත්‍රය කියලා නම් කරලා තියෙන මේ සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ මජ්ක්‍ධිම නිකාය කියන පොතේම තියෙන බොහෝ දෙනා අඳුරන සතිපට්ඨාන සූත්‍රය ඒ වගේම ආනාපාන සති සූත්‍රය මේ කායගත සති සූත්‍රය වගේ සූත්‍ර නිසා මේ මජ්ක්‍ධිම නිකාය භාවනා කරන්න අතර බොහෝ ප්‍රසිද්ධ පොතක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා කාට හරි සාමාන්‍ය ප්‍රමාණයක් දැනගන්න ඕනේ නම් සර්වචන් වහන්සේ භාවනා පිළිබඳව නැත්නම් යෝගාවචර ජීවිතය පිළිබඳව නැත්නම් තපස් එන්නතම් පැවිදි ජීවිතය පිළිබඳව දීලා මූලික උපදේශ හොඳම පොත වශයෙන් කියන්න පුළුවන් මේ මජ්ක්‍ධිම නිකාය පොත. ඒකෙත් මේ කායගත සති සූත්‍රය ඒ සතිපට්ඨානිය කියන මූලික පණිවිඩයම එතන ආනාපාන සතියේ සඳහන් වෙන මූලික පණිවිඩයම වෙනත් පැත්තකින් ඉදිරිපත් කරන බොහොම කාටත් වැටහෙන ආකාරයකට මේ ලැබිච්ච මනුස්ස කයක තියෙන වටිනාකම. ඒ කය වර්ධොට දාගත්තොත් රූපාලංකාරයේ සඳහා අනුන්ගේ හිත විසීම සඳහා එහෙම නැත්නම් නානා කාම ක්‍රීඩා සඳහා යොදා ගන්න පුළුවන්. අනික් ලෝකේ තියෙන ඕනම යන්ත්‍රයකට වැඩිය මනුස්ස යන්ත්‍රයේ අවුරුදු කෝටි ගාණක් පරිණාමය වෙලා එනසම් සර්වචනාංශික විග්‍රහය අනුව සංසාර බුද්ධ කල්ප ගණන් මේක කල් ගත වී ගත වී යන යන්ත්‍රයක් ඒ නිසා හැදිලා තියෙන්නේ නරක තමයි ඒක જાතිය බෝ කරන්න තමයි මේ යන්ත්‍රයේ තියෙන ප්‍රධාන සෝජාතිය බෝ කිරීම තමයි මේකේ තියෙන එකම කෘත්‍යය ඉතින් ඒ කටයුතු හැදිච්ච යන්ත්‍රය පැවැත්මට හැදිච්ච යන්ත්‍රය නැවැත්ම සඳහා යොදා ගන්න යන්ත්‍රයේ අඩුපාඩුවක් තමයි ਸਰවඥාන්සේ හොයලා තියෙන්නේ. එහෙම නැතුව යන්ත්‍රය දුවන්න ගත්තොත් පැවැත්මට බෝ කිරීමට තමයි දුවන්නේ. ඉතින් ඒ සඳහා මේ යන්ත්‍රයේ විදෙයි යෝනිසමස්කාරය යෙදුවොත් කුසල් පක්ෂයට වැඩනවා. අයෝනිසමස්කාරය යෙදුවොත් මහර පක්ෂයට අකුසල් පක්ෂයට වැඩනවා. ඒක නිසා මේ ශරීරය දිහා යම් කිසි කෙනෙක් මේක නොදකින් නොපතන් නොදෝමකින් කියලා අසුභ වශයෙන්ම බලන්න ගත්තොත් ඒකාන්තකට වෙනවා. එනිසා මේක රූපලාවන්‍ය කරන්නයි උපමට්ටම් කරන්නයි ආලවට්ටම් කරන්නයි ගත්තොත් අනික් අන්තකට වෙනවා. අන්නේ දෙක නැතුව කාය දිහා කාය වශයෙන් බැලීම කායි කායානුපස්සී විහෙරති කියන විදිහට වෙනද නොදැක්ක තාලෙට මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභය බලන ක්‍රමයක් තමයි මේ කායගත සති සූත්‍රය සඳහන් කරන්නේ. ඉතින් අපි පසුගිය හමු වෙච්ච වාර කීපයක ඒ කායගත සතිය වඩන්න පුළුවන් ක්‍රම රාශියක් සාකච්ඡා කරා. දැන් අපි ඉන්නේ එවැනි සූත්‍රයක් අහපු එවැනි සූත්‍රයක් අසුවිරු ඥානයත්තා වූ ඒ වගේ මේක තර්ක නුවණට දාලා ආකාර පරිවිතක්කයට දාලා එහෙම නැත්නම් ණය විපස්සනාට දාලා තේරුම් ගන්න උත්සාහ කරන එහෙමත් නැත්නම් භාවනා කරපු කෙනෙකුට අසුවා වූ හෝ හිතුවා වූ හෝ භාවනා කරපු කෙනෙකුට ලැබෙන ආනිසංස දේශනා කරන ආනිසංස වාරය. ඉතින් ඒ නිසා සර්වජන් වහන්සේ විසාමාන්‍ය මෛත්‍රී භාවනාවේ අහලා පුරුදු වැකිය තමයි මෙතනින් පාවිච්චි වෙන්නේ. කායගතා භික්කවේ සතියා සේවිතාය භාවිතාය බෞලීකතාය ඥානිකතාය වත්තුකතාය අනුත්ථිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය මේක මම හිතන්නේ ඔය වත්පිරිතේම කියන කට්ටිය මෙත්තාය භික්කවේ ආශේවිතාය භාවිතාය බෞලීකතාය කියන අපි කියවලා තිනවා ඒක ජනප්‍රියයි නමුත් මේ කායගත සතිය මේ විදිහට ආශේවනය කරනවා නම් භාවනා කරනවා නම් බෞලීගත කරනවා නම් අර වාගෙම ආනිසංස 10ක් මෙතනදී සර්වචනාංශේ ගෙන අර දක්වනවා උපමාවකට හතරමන් හන්දියක තනිසලා හතරමන් හන්දියක ආජේය ආජානීය ආශ්‍රයන් උදරලද හොඳ රතයක් නතර වෙලා තියෙනවනම් ඒ රතේ කැමැති දිශාවට යන්න පුළුවන් අශ්වයත් හොඳට තෙදවත් රතාචාර්යත් හොඳට මාර්ගය දන්නවා රත අශ්වන සූරයි කැමැති දිශාවට යන්න පුළුවන් වගේ මේ කය පිළිබඳව කායගත සතිය ඇත්තම් තියෙනවනම් ඒ යෝගාවචරයට මේ කය තමයි කැමැති ඕන තාලකට යොදවන්න පුළුවන්. මේ කයේ තියෙන දර්ථ ගති, හිතේ තියෙන දර්ථ ගති, ලෙඩ දුක් ඉක්ම වාගෙන කැමැති විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ඒක දක්වන්නේ කායගත සතියේ ආනිසංශක් විදියට. නමුත් ආධුනිකයා හිතන්නේ කායගත සතිය වඩන්ඩ මේ ආනිසංස තියෙන්න ඕන කියලා. බුදුජානනාංශ කියන්නේ කායගත සතිය වැඩුවොත් මේ ආනිසංස ලැබෙනවා කියලා. ඉතින් ඒක නිසා මෙතන බුදුහාමුදුර අපට දෙන්න හදන පණිවිඩය පිළිබඳව ආධුනිකයා බලන හැටි දැනුවත් වෙච්ච කෙනා බලන හැටි අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒක පිළිట్లా තියෙන්නේ ආධුනිකයට අදී ආදුවටයි. ආධුනිකයට දක්ෂ වෙන විදියට නෙවෙයි. නමුත් මේ දුෂ්කරතා මැඩගෙන කවුරු හරි සද්ධාවෙන් හෝ සීලෙන් හෝ ශාතියෙන් ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්ම සර්වචත්තනාංශයේ සාහිතික වෙනවා. මෙන්න මේ ආකාර ආංශංශ රාශියක් යාට ලැබෙනවායි කියලා. ඉතින් ඒක අත්දකපු පිළිස අඩුවෙන්ට හේතුව ආධුනිකයා හිතනවා මේ ගුණ ටික තිබුණොත් විතරයි මට ආනාපාන සතියක් හෝ කායගත සතියක් වඩන්න පුළුවන් කියලා. එයා ලෝකෙත් එක්ක හැමදාම රණ්ඩු කරනවා. පරිසරත් එක්ක රණ්ඩු කරනවා. මේ මට භාවනා කරන්න ඕනේ මට මේ මේ පහසුකම් ටික නෑ මට මේ දක්ෂකම් ටික නෑ මේ මට මේ අවශ්‍යතා ටික නෑ කියලා. ඉතින් ඒ නිසා භාවනා පටන් ගන්න ඊට 90කට වැඩි පිරිසක් මන්දෝත්සාහය වෙලා වැටෙනවා. ඉතුරු පිරිසක් ප්‍රතිඵල අපේක්ෂා පැත්තක තියලා බුදුරජාණන් වහන්සේ මේ කායගත සතිය වැඩුවොත් මෙන්න මේ මානිසංස වාරයක් දේශනා කරලා තියෙනවා ඒක නිසා ඔය භාවනා වඩන්ඩ පහසුකම් இல்ல නෑ සුදුසුකම් இல்ல නෑ සප්පාය කරනු இல்ல නායකේ වැටීම තිබුණට මේක කරගෙන ගියොත් නම් ඒකාන්තේ මානසංශ තියෙනවා කියන මේ විශ්වාසය මේ ඇදහිල්ල මේ ශ්‍රද්ධාව කායගත සතිය වඩන්න අවශ්‍යයි. දානයක් දෙන්න ඒක නැතුණාට ප්‍රශ්නයක් නැහැ. සීලයක් රකින්න එච්චර ඇදහිල්ලක් එච්චර ශ්‍රද්ධාවක් නැතුණාට කමන්නේ නැහැ. භාවනාවට යන්න නම් ඒ කෙනාට ඒ මූලික ශ්‍රද්ධාව අවශ්‍යයි. සුදුසුකම් ඉල්ලලා කරන හටනක් නෙවෙයි මේක තියෙන්නේ මේ දී ඇති මනුෂ්‍ය කය. මේ මනුෂ්‍ය අත්පටිලාභය දිනු පවුණු කරන්නේ දියුණු පණ කරාට පස්සේ මෙන්න මේ වගේ සමහරට manussත්වයේ ඉක්මවලා ගිය අධිමානුෂික ශක්තියින් පවා ලබා ගන්න පුළුවන් වෙනම ඒ නිසා මුලින් සුසුකම් ඉල්ලලා හටම් කරන වෙනුවට යටහත් පහත්ව ආනාපාන සතිය ඇත්තම කායගත සතිය ගැන ආනාපාන සතියට වැඩි ගොඩාක් විස්තර සහිත එකක් ක්‍රියාත්මක කරනවා ඒ නිසා සාමාන්‍ය ප්‍රසාද සද්ධාවකින් සාමාන්‍ය අමූලික සද්ධාවකින් කායගත සතිය වඩන්න බෑ. ඊට වැඩිය දුර දිග ගිය ඊට වැඩිය දැසගත්ත සද්ධාාවක් අවශ්‍යයි. ඉතින් මේ සූත්‍රයෙන් කරන එක වැඩක් තමයි අන්න එවැනි ශ්‍රද්ධාවක් ඇති කරලා තෙපර බාන පසුබාන කියලා කට්ටියට එහෙම පසුනෝබා ඉදිරියට යන්න ශක්තියක් කරගන්න දෙක මේ සූත්‍රය හොඳට කියවනකොට ඒක වෙන්නේ කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඒක නිකන් බුදුහාමුදුරෝ ඉන්ද්‍රජාලාවක් කරලා අපිට පෙන්වන්න හදන ගන්න නෙවෙයි. ඒක තර්කයට ගැලපෙනවා, ණය විපස්සනාට ගැලපෙනවා, ආකාර පරිවිතක්කයට ගැලපෙනවා, චින්තාමය ඥාන වලට ගැලපෙනවා. ඒ නිසා ඕනේ මේ ඥානවන්තයෙකුට එන්න බලන්න කියන්න පුළුවන්. මේ මේ බුදුජානනාංශයේ ආශ්චර්ය කළමවට දෙන නිදර්ශන මේ ආනිසංස නෙමෙයි මේක තියෙන්නේ මේක කෙරුවොත් මෙන්න ආනිසංසයෙන් හැටි කියන එක සූත්‍රේ පුරාවට ක්‍රමවේදී පෙන්වනවා. ඊට පස්සේ භාවනා කරාට පස්සේ මේ සූත්‍රය මම කියන්න ඕනක බුදුජානනාංශ කියලානේ තියෙන්නේ. ඔන්න ඔය සූත්‍රය බලා ගන්නකෝ. ඒක තියෙනවනේ කියලා ඕන කෙනෙකුට සර්වචන්නාංශිකේ සූත්‍රයේට උද්ෘතේ පෙන්වන්න පුළුවන්. ඒක liverලා තමන්ගේ අත්දැකීම තමන් අනුන් එක බෙදා ගන්න දෙයට ඒ සූත්‍ර සාරයේ සාක්ෂාත්යෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක පේන්න තියෙනවා පැරණි තෙරුණාංශලා පැරණි ආචාර්යවරු ඉඳපු ගමන් නිකන් අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒකකොට ලෝකයා නිකන් ඇසුඩ යනවා. මොකද මේ කියන්නේ කොහෙන්ද කියලා බලන්න කියනවා. දැන් මේක විශ්වාස කරන්න බැන්නම් කායගත සත්‍ය සූත්‍රය බලන්න. අන්න කුබුදුජානනාංශ මෙන්න මෙහෙම කියලා තියෙනවා කියලා බුදුජානනාංශේ pāli භාෂාවෙන් කියප එක සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් ආචාර්යවරු කියනකොට ඇසුඩ යනවා. ඔය සර්වචනාංශ ඒක බොහොම කල්ලාතු ලියලා කියලා ලේඛනගත වෙලා තියෙනවා. අන්න එහෙම පින්නන් හදන ආනිසංස 10න් පළවෙනි එක අපි ගියේ පාරත් ටිකක් ඉස්සරහින් ඉස්සරහ තියාගත්ත අරති රති සහෝ හෝති නච තං අරතිං සහති ඒකේනා මේ කායගත සතිය වඩන්න යම් ආකාරයකට වුරු කරගත්ත කෙනා හිත හදාගත්ත කෙනා පසුනුබා ඉදිරිපත් වෙන කෙනාට අරතිය කවදාකවත් කරදර කරන්නේ ඒ වෙනුවට අරති අනිත් පැත්ත භාවනා රතිය නැත්තම් පහාන රතිය මේක නා දිව්‍ය ආරාත්‍රි දිගේ වඩන්න පටන් ගන්නවා. ඒ නිසා අරතිය කියන එක සාමාන්‍ය විවාහයේ විස්තර කරන්නේ අධි කුසලයට බරපතල කුසලයට මහත්ඵල මහානිසංස කුසලයට කම්මැලිකම කියනවා අරතිය කියන්නේ. අධි කුසලයේ මහත්ඵල මහානිසංස දෙන කුසලයේ තිබියදී ලාමක කුසල් කරනවා. මේ අධි කුසලයේ තිබියදී ලාමක කුසල් කරන මෝඩ ජනතාවට තමයි බෞද්ධයෝ කියන්නේ. බෞද්ධයෝ අනිවාර්යයෙන්ම දන්නා මේට වැඩිය හොඳ දෙයක් මේ ශාසනයේ තියෙනවායි කියලා. අදි ශීලයක් කියලා එකක් තියෙනවායි කියලා අදි චිත්ත භාවනාවක් තියෙනවායි කියලා අදි ප්‍රඥා භාවනාවක් තියෙනවා කියලා ඒක තියෙද්දි යට තට්ටුවට වෙලා ඉන්නවා සාමාන්‍ය දානයක් දීගෙන සිල් රැකගෙන ඉන්නවා අනිකත් දන්නේ නැහැ අදි ශීල භාවනා අදි චිත්ත අදි ප්‍රඥා ඒ නිසා ඒගොල්ලන්ට කරන ඉංගියක් අට්ටොක්ක කණිල්ලක්වත් නෙමෙයි මේකේ කරන්නේ අරතියෙන් යට වෙච්ච ලෝකෙක ජීවත් වෙන ආගමින් යට වෙච්ච ලෝකෙක ජීවත් වෙන කෙනාට කවදාකවත් අදි කුසලයට මම වග වෙන්න ඕනේ මම අපකප වෙන්න ඕනේ කියලා කියන්නේ එයා ඒ විනෝඩ ඊට වැඩි පහත් ලාමක කුසලයක් කරලා අඳුර පාන්න පටන් ගන්නවා. මම අච්චර කෙරුවා මෙච්චර කෙරුවා කියලා තාප්ප ගානේ ලියනවා. යන යන තැන ලකුණු තියෙන. ලකුණු තියෙන හැම කෙනාම අධිකුසලයේ දන්නේ. අධිකුසලයේ දන්නේ කනා ඒ තමන් කරන කරන දේවල් ගැන එච්චර අඬහැර පාන්න කියා පාන්න යන්නේ නැහැ. එයා දන්නවා කොයි ආගමේ බැලුවත් කොයි දර්ශනේ බැලුවත් ඕනම දෙයක් මීට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ශිල්පයක් දිනුනේනොයි කියලා කියන්නේ ආධුනිකයට වැඩිය ප්‍රවීණයාට තේරෙනවා Taman ඒ වටවලල්ලේ ගිය ක්‍රමේ හිටි මාර්ගේ යන්න පුළුවන් කියලා. අනිත් වගේ සෑම කුසලයක්ම දොර ඇරදීමක් කරනවා අධි කුසලයට මහත්ඵල මහානිසංස දෙන කුසලයට ගරු කුසලයට ඒ තියෙති ඒකට පොට්ටෙක් වාගේ ඒකට බීරෙක් වාගේ ඉඳගෙන අර පළපුරුදුම කුසල් කරන්න හදන එක කියන්නේ අලිපන්තික සමාජිකත්වයේ ලැබනවට වැඩිය බලුපන්තික නායකයෙක් වෙන්න කැමතියි ඒක ලෝකයේ සාමාන්‍ය ස්වභාවය ඉතින් මොකද බල්ලෙක් වුණත් කමන්නේ දැන් නායකයෙක්නේ අයියානේ අලියගේ සමාජිකත්වයට වැඩිය බඩුණාපන්තික නායක වෙලා ඉතිං උඩු කුර කුරල ඉන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා අපි සමාජයේ තියෙනවා හොඳයි කියලා කිව්වට දුර්ලභ ගතියක් මේ වීරයන්ට වැඳ වැඳ ඉන්නවා මිසක් වීරෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. වීරයන්ට වඳින කිසි කෙනෙකුට කවදාකවත් වීරෙක් වෙන්න බෑ. වීරයන්ට වඳිනවා කියන්නේම දීන ගතියක්. ඒ මනසට තියෙන්නේ මේ කයමයි. ඒ මනසට තියෙන්නේ මේ ඕලාරික අත්පටිලාවේමයි. ඒ මාංශය කඩාගෙන ගියා. ඒ ගිය පාට වැඳ වැඳ තමන් තමන්ගේ தත්ත්වය පහත් වෙලා ගන්නවා. ඉතින් මේ මේ සමාජික දර්ශන නැත්නම් සමාජික නිදර්ශන භාවනාවේදීත් එහෙම නැත්නම් ප්‍රඥාචාරී ජීවිතේදීත් එහෙම නැත්නම් අධිකුසලයේ සෙවීමේදීත් ඕනම කෙනෙක් දිහා බලනකොට පේන්න පටන් ගන්නවා මේ අපි කරදර බහුල කචකචේ වැඩි ප්‍රපංච කරන කතං කතී භාවයේ වැඩි ලාමක කුසල් කර කර අඬහැර පපා ඉන්නවා මිසක්කා අධි කුසලට අනේකනට කතා කර කර ඉන්න වෙලාවකුත් නැහැ. පශ්චාත්තාප වෙවි දෙවර පපා ඉන්න වෙලාවකුත් නැහැ ඉහළ පන්තියට නිතරම යෙදී කටයුතු කරන එකනට සම්පප්පලාප සඳහා වෙලා නැහැ. ඊගාව කරන්න තියෙන දේ කරනවා මිසක්කා කරපු දේවල් ගැන අඬහැර පපා ඉන්නේ නැහැ. ඉතින් එවැනි පරිසරයක රතිය එතන කාම රතිය කාමයේ සඳහා ඇති කාම ඡන්දය ඒ තරම්ම මොසපත් කරන සුළුයි බුද්ධෝත්පාද කාලයක් වුණාට බුදුන් මේ මනුසාත්ව භාවයක් ලැබුණාට ෂණ සම්පත්තිය ලැබුණාට කල්යාණ මිත්‍රාස් ලැබුණාට සද්ධර්ම ශ්‍රවණේ ලැබුණාට පැවිද්ද උනත් තිබුණාට ඒකට යන්නේ නැතුව අර Taman දැනට කරන සාමාන්‍ය කුසලයේ ගැන අන්ධහර පපා ඉන්නවා ඒ නිසා කියනවා අධි කුසලයේ සහ කුසලයේ දෙකම තිබියදී අධි කුසලයට නොයන්න හේතුව නොයන්න තියෙන බාධාව විලංගුව කරදරේ තමයි Tamange තියෙන කුසලය. Tamange හැකියාව තමයි Taman ඉදිරියට අනේක වළක්වන්නේ. ඉතින් මේ නිසා බලනකොට අපි ළඟ අපියකට යම් ශිල්පයක් යම් දක්ෂකමක් යම් හැකියාවක් තියෙනවා. මේ සියල්ලම අධි කුසලයට බාධා. මොකද ඒක අප කරන්නේ නැතුව ඒක පා ගන්න නැතුව අධිකුසලට යන්න බෑ. ඒ නිසා අපි තියෙනව ගැන ආඩම්බර වෙවි අnderපපා ඉන්නවයි කියලා කෙනාගේ ලෑස්තියක් නැහැ. ඉස්සරහට යන්න. ඉතින් ඒක නාය තමන්ගේ හොඳේ නතර වෙනවා. වඩා හොඳ කැප කරනවා. නමුත් මේ කායගත සතිය වඩනකොට සරුවචනංශය සඳහන් කරනවා ඉස්සරහට යනකොට ඒ කෙනා කවදාකවත් තමන්ගේ හැකියාවල් කියාපාන්න යන්නේ නැහැ. ಗುಣ මායාවී වෙලා ಗುಣ කියාපන්න යන්නේ ඒ විනෝඩ දන්නවා මවන්නේ මේ වෙලාවේ කළ යුතු අධි කුසලයක් තියෙනවා මේක ගැන අඳහර පානා විනෝඩට ඒ අධි කුසලයට යන්න පටන් අර ගන්නවා අන්නේ ගතියට කියනවා භාවනා රාමය භාවනා රතිය පහානා රාමය පහානා රතිය කියලා අන්නේ මට්ටමට ගියාට පස්සේ කෙනෙකුට තීරයට පටන් ගත්තට පස්සේ මේ උඩට ගිහිලා කණ්ඩපුල්ල කියලා බලනකොට සානුව පේනවා වගේ කුස්මිටි දැන් පේනවා වගේ Tamanට යන්න තියෙන ඊගාව මට්ටම මේකයි කියලා දැකලා Tamanගේ තියෙන මේ කුසලය ඉක්මවලා ගිය අධි කුසලට යෑමේ යෝනිසමංචකාරයේ පහළ වෙච්ච කෙනාට ඒ එපුරුද්දේ යබ්බැහිය නිවන් දැකලා මිසක නතර ඊට පස්සේ ආතය පස්සට එමක් නැහැ ඉදිරියට තමයි යන්නේ ඉතින් ඒ කෙනාට ඊට පස්සේ පස්ස බලන කතං කති භාවයේ තියෙන චරිචුරු ගාන අඬාව ගාන කෙනෙක් ඇසුරු කරන්න වෙන්නේ. එයාට හම්බ වෙන්නේ ඊට වඩා දක්ෂ ඊට වඩා කුසලතාවයේ අධික උන්ට සත්පුරුෂයමයි සද්ධාර්මයමයි. ඉතින් අන්නේ වෙන්නේ මේ වේලාවක කරන්න තියෙන හොඳ හොඳ වඩා හොඳ කියන දෙකෙන් වඩා හොඳට යන්න බාධා වෙන හොඳ අයින් කරලා වඩා හොඳට تعلق කරන ගතියක් කායගත සතිය තියෙනවා. ඉතින් ඒක සරුවචන් වහන්සේ මතක් කරනවා කායගත සතිය වඩන කෙනාට එnte ente ente කරන හැම දෙයකම දක්ෂකම එන්න පටන් අර ගන්නවා. ඒ නමුත් මේ කය යොදලා කය පටන් අරගෙන කයෙන් සතිය පටන් ගන්න වෙලාවේදී කායගත සතිය පටන් ගන්න වෙලාවේදී අපිට අර උදේ භාවනා කරන වෙලාවදී මතක් කරා වගේ මේ කය ඉන්දවලා උඩුකය කෙලින් තියාගෙන අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා ගොඩාක් අඩුම කැඩුම රාශියක් අවශ්‍ය වෙනවා සතිය පුරුදු කරගන්න. ඒක සාමාන්‍යයෙන් මේ තවානක දාලා පැල ටිකක් පුරුදු කරනකොට මුල්ලද්දව ගන්නකොට අවුව වැටෙන්න දෙන්නේ නැතුව හොඳට තෙතමනිය දීලා තථා සර්පයට ඇවිල්ලා පලිබෝධ හානි කරන්න දෙන්නේ නැතුව ඒ තවානේ පැල ටික පුරුදු කරගන්නවා වගේ කායගත සතිය ආරම්භයේදී අපිට පරිසර සාධක ගොඩාක්ම තදින්ම බලපාන. ඉතින් මේම පටන් අරගෙන පොතනකින් හරි කමන්නේ කවදා හරි කමන්නේ මේ සතිය කියන එක කායට ආරූඪ කරගෙන කායගත සතිය වශයෙන් ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න පුරුදු වුණා නම් ඒකේ බලනකොට වැටහෙන දේ අත්දකින්න දේ අත්විඳින දේ මේකයි කියන එක තේරුම් ගත්තා නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ යාට ওই ටිකක් ශබ්ද තියෙන තැනක වුණත් ටිකක් වේදනා තියෙන තැනක වුණත් ටිකක් හිතවිලි තියෙන තැනක වුණත් අර මම මෙතන ඉන්නවා කියන දැනීම විදීම අත්දැකීම අත්විඳීම ලබා ගන්න පුළුවන් බවට විශ්වාසයක් ඇති. අර ඉස්ලාම නම් ඔක්කොම සත්‍යහසු කාරණා අවශ්‍යයි. නමුත් මේකම පුරුදු කරනකොට පුරුදු කරනකොට ටිකක් සද්දතියෙදි ටිකක් හිතේදී ටිකක් වේදනාතියෙදී උනත් මේක පුරුදු කරනකොට ඒක උනන්දු කෙරෙව්වොත් අපිට සද්ද නැති ලෝකයක් හොයන්න බෑ අපිට වේදන නැති ලෝකයක් හොයන්න බෑ අපිට හිතවිලි නැති ලෝකයක් හොයන්න බෑ නමුත් මේ ඉඳගෙන ඉන්න බව වැටෙන තරම තියේදී කොයි ටික සද්ද තිබුණා කමන්නේ නැහැ වේදනාවක් තිබුණා කමන්නේ නැහැ ඉතිරි තිබුණා කමන්නේ මම ඒකීදීත් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන ආස්වාද ප්‍රසවාසී ඒත් කායගත සතියනේ ඒක දැනගන්නවා කියලා පටන් ගත්තාම ඔය ටිකක් ටිකක් ශබ්ද වේදනා හිතවිලි දිගේ යනකොට අර තීරණ පටන් ගන්නවා මේ ආස්වාද ප්‍රසවාස අත්දැකීමට වැඩිය සාද්දේ ලොකුණා හිත කොහොමද තැලහැප්පෙනවා තැලහැපිලා සාද්දෙට යනවා එහෙම නැත්නම් වේදනාව බරපතල නම් නැත්නම් හිතට බයයි නම් වේදනාවට හිත දුවනවා. එහෙම නැත්නම් හිතවිල්ල හිත පැහැර ගන්න සුන් නම් එළියට යනවා. එහෙම යන්නේක නම් අපිට කියන්න පුළුවන් අරියාදුවක්, පාපයක්, මාරපාක්ෂික දෙයක්, හිත පිට යෑමක් නන්නත්තර වීමක් කියලා. ඒත් භාවනා කරනකොට අත්දැකීමක් එනවා. එහෙම ගියාට ඉෂ්ටරහානියක් වෙන්නේ ආපහු එන ගතියක් තියෙනවා. හිත ගියේ හිත ආපහු ආනපනට එන ගතියක් තියෙනවා. ඒක යෝගාවචරය දකින්නේ ආධුනික කාලේ. එහෙම නැත්නම් වන්දන සාකච්ඡාවකින් ඒකට මෙහෙව්වේ නැත්නම් යෝනිසමනස්කාරය නැත්නම් එයාට පේන්නම කන්දොස් කිරියාවක් අරමුණේ දිනුට පිට යනවා කියන. නමුත් ඒතිදී නිචිපතා භාවනා කරන යෝගාවචරයේකට නිත්‍ය වශයෙන්ම භාවනා වැඩමුළුවට ගිහිලා හෝ පැවිදි වෙලා හෝ නොවුනත් වෙන්න පුළුවන්. නැවත නැවත ආනාපානෙ හිත යොදනවා නම් කායගත සතියට හිත යොදනවා නම් හිත එහෙම කැඩුනට නැවත ගන්න පුළුවන්කම කඩන්න බෑ සද්දයකට. නැවත ආපහු ආනාපානට ගන්න පුළුවන් ශක්තිය කඩන්න බෑ වේදනාවට. නැවත ආපහු අරමුණට ගන්න පුළුවන් ශක්තිය කඩන්න බෑ හිතවිල්ලකට කියලා. එයාට තීරණ සතිය හලහප්පන්න පුළුවන්. නමුත් ආයෙත් දවසක් සතිය අස්සේ වෙලාවක ආය අරමුණට එනවා. හරියට උතුරු කට්ටක් සම්බර කරලා ඒකට කට්ටට පොඩක් තට්ටු කරොත් ඒක හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා උතුරටම නෙවෙයි හැරෙන්නේ කොහොම කෙරුවත් උතුරට හැරෙනවා. ඒක විවේක වුණාට පස්සේ උතුරට හැරෙන එක වළක්වන්න මේ මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක වෙන ශක්තියක් නැහැ. ඒ පේන්නේ තුනට ඒ ශක්තිය හැමතැනම විසිරිච්ච ශක්තියක්. ඒ වගේම පොල්ගෙඩියක් වතුරට දාපුවාම ඒක ලබු පැත්ත උඩට එනමයි කියන එක බ්‍රහ්මයටත් වළක්වන්න බෑ. ඉතින් ඒක දැනගත්තට පස්සේ යෝගාවචරය මේ සතිය පිහිටවන්න කය ගත්තට පස්සේ සතිය පිහිටවන්න ආනපන ගත්තට පස්සේ උතුරු කට්ටකට ගැහුවාම නලියනා වගේ දද්දට වේදනාවට නැටුවට මේ අන්තිමට ඇවිල්ලා උතුරට හැරෙනවා මෙන්න මේක දකින්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට නොකිය කියවෙනවා කියන්න පුළුවන් වෙනවා දැන් ටිකක් ශබ්ද තිබුණාට ශබ්ද විනිවිදල ශබ්ද හරහා මට මේ ඉඳගෙන ඉන්න බව හෝ ආනපන බලන්න පුළුවන්. ටිකක් ආවට ගියාට හිතවිලි තියේදී ඒක විනිවිදලා ඒක හරහා මට ආනපනේ හරි ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. ටිකක් අතේ පයි වේදනාවක් තිබුණාට කයි වේදනාවක් තිබුණාට බලන්න පුළුවන් කියලා තේරෙනවත් එක්කම ඒකට සමපපාතීව ඉඳගෙන ඉන්න වෙලාව පොඩ්ඩක් වැඩි වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ හිත දාන වෙලාව පොඩ්ඩක් වැඩි වෙනවා. පිටගෙන ඉන්න ඉරියව්වට හිත දාන ඉන්න එක පොඩ්ඩක් වැඩි වෙනවා සතිය පොඩ්ඩක් වැඩි. ඒක වැඩි වෙන්නේ යෝගාවචරයව පරාදවල කන්දස් කිරියාවල් කතා කර කර ඉන්නේ නැතුව නිචිපතා භාවනා කරනවා. ඊට පස්සේ අන්තිමට ආචරණයේ ටිකක් ලොකු සද්දයක් ආවත් ටිකක් ලොකු හිතවිල්ලක් ආවත් ටිකක් ලොකු වේදනාවක් ආවත් ඒකත් විනෝද බලන්න ඕනේ. බලන්න වෙනවා. ඒකට මට දැන් ක්‍රමදා විදි තියෙනවා කියලා ටික ටික ටික ටික ඒ එනේන බාධාවල් අනුව හැඩ ගැහුනොත් එහෙම නැත්නම් අනුවර්තනය වුනොත් එතන පරිණාමය වුනොත් ඒ යෝගාචරයේ නම් එවැනි සූදානම් ශරීරකින් ගියොත් එවැනි ලෑස්ති මනසකින් ගියොත් එහෙම නැති මනසකින් ගියා වගේ නෙමෙයි මේවා ටික මූණ දීගෙනත් සතිය කඩා ගන්න නැතුව කායගත සතිය පාවා දෙන්න නැතුව යන්න පුළුවන් ගතියක් තියෙනවා මෙන්න මේ ශක්තිය වැඩෙන්නේ බාධක පරිසරයක බලාපොරොත්තු සුන් කර ගන්න නැතුව දිගට භාවනා කරොත් ඉතින් යාට ටික ටික ටික ටික සද්ද වේදනා හිතවිලි කරදරකම් කරච්චල් නැද අරමුණ පවත්වාගෙන යෑම දියටින් ඉන්ද්‍ර ගෙනියන මිනිස්සෙක් වගේ ඒ තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ කමේ කැවිදින්න පුරුදු වෙන කෙනෙක් වගේ නිකම්ම නිකන් සෙල්ලක්කාරකමක් වෙනවා. ඉස්සර වගේ මේ සද්ද වේදනා හිතවිලි අරියාදුවට කංකරච්චලයට දෙන දෙයක් නෙවෙයි. ඒ තියෙද්දි මේක අරගෙන යන්න හදනකොට එයාට තීරණ පටන් අර ගන්නවා. ඒක සඳහා දැන් භාවනා මධ්‍යස්ථානයක් ඕනේ නැහැ. එයා කන්ඩිෂන් කරන්න ඕනේ නැහැ. මැස්සෙක් කොඳුරුවේ කුරු මේ මඳුරුවේ නැති පරිසරයක් ඕනේ නැහැ. ඒ ටිකක් සත්තු හිටියට කමක් නැහැ කියලා ටික ටික ටික ටික ගෙන්ද ගම්පොලේ භාවනා කරන්න, කොඩි ගහකට භාවනා කරන්න මේක පුරුදු වෙනවා. අර තවාණ තිබ්බ බැලේ ටික ටික පුරුදු වෙනකොට අවුවට වතුර නැති පරිසරයක, සීතල නැති පරිසරයක හැඩ ගැහෙනවා වගේ. මෙන්න මේ අනුවර්තනය එහෙම නැත්නම් මේක දැඩි කිරීම කියලා කියනවා. මේ දැඩි කිරීම කරන්න කරන්න කයේ හිතේ ප්‍රතිශක්තිය වැඩෙනවා. දැඩි කිරීම කරන්න කරන්න යෝගාවචරයට තමන්ගේ භාවනා කාලසටහන වැඩ කරන්න පුළුවන් ඉඩ තැන වේලාව ටික ටික ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ යෝගාවචරයා ඉස්සර භාවනා කරන්න බෑ කියන වෙලාවල් වලත් ඉස්සර භාවනා කරන්න බෑ කියන තැන්වලදීත් ඉස්සර ඇසුරු කරන්න බෑ කියන කරදරකාරෝ ඉඳද්දිත් ටික ටික ටික ටික භාවනා කරන්න යන්න යන්න යන්න යාට ඒ කරදර මැද භාවනා කිරීමේ රතියක් කරදර මැද භාවනා කිරීමේ දෙල්ලක්කාරකමක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක චිත්ත නියාමයක් අනුව වැඩ කරන ධර්මයක්. අද තියෙන තාක්ෂණය මේකට 100ට 100ක්ම විරුද්ධයි. අද තියෙන තාක්ෂණයේ තියෙන්නේ අඩුපාඩුවක් ආපු ගමන් ඒක සම්පාදනය කරලා අපි අර උහුලන් අදින්න නැතුව පින්න පොල් ගෙඩියක් කුල්ලෙන් වහලා තිබ්බා වගේ රැකෙන්නයි හදන කිසි දෙයක් උත්සාහ කරන්න කැමති නැහැ කිසි අලුත් දෙයක් කරන්නේ ඉතින් එන්න එන්න මැටි බබ්බු ටිකක් තමයි ලෝකේ ඉතුරු වෙන්නේ එකෙක් හරි වැරදිලා හරි වතුරට වැටුනොත් මරණා මිසක් ඌට පීනන්න දන්නේ හදිස්සියකටවත් ගහගෙන ගින්න දන්නේ මොනම දෙයක්වත් දන්නේ මේ තාක්ෂණය කරන්නේ ජැක් ගහන්න ගිහිල්ලා දැන් හැදෙන එවුන් මොන්නම කමකටවක් කරන ජාතියක් වාටපත් කරලා කිසි දෙයකට උහුරු නැහැ කිසි දෙයකට ලෑස්ති නැහැ නිසා උන්ට බාල දක්ෂයෝ කියනවා උන්ට බාල යක්ෂයෝ කියලා තමයි කියන්නේ මොකද බාල දක්ෂ ව්‍යාපාරයේ තියෙන්නේ සූදානම් ශරීරේනේ කොයි එක හරි කමන්නේ වෙනකොට ඒකට මූණ දෙන එකනේ බාල යක්ෂයෝ වුණාට පස්සේ ඌ කරද ආපු අරියාදියොත් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා නිසා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ එන එන දුෂ්කරතාවයත් එක්ක ඇඩ ගහලා ඉස්සරහට යන ක්‍රමයයි මේ බාලදත්ත ව්‍යාපාරයේ විතරයි අද ලෝකේ තියෙන සමාන්තර දර්ශන දෙකකට දෙන්නේ. අනික් සියලුම තාක්ෂණ මිනිස්සු පුස්ස බාටපත් කරනවා. බොත්තන් තද කරලා හැමදේම හදා ගන්න හදනවා. ඒක නිසා පොඩ්ඩක් හරි පරිසරයේ වෙනසක් ඇති වෙච්ච ගමන් කාන්තාරයක ඔලිය එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ මැරලා යනවා. ඉතින් ඒ නිසා යාට භාවනා නොකරන හේතු රාශියක් තියෙනවා. මේ අරක තියනවාද මේක තියනවාද කියලා ওই භාවනා මධ්‍යස්ථානයේ ඒ මීතිදල ඉන්නකොට භාවනා කරන්න එන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ කේන්දර බලන වෙලාවක් තියෙනවනේ මේතන අසවල් පහසුකම තියෙනවද අසවල් එක තියෙනවද අසවල් එක තියෙනවද කියලා. ඉතින් අපි අනම්බුකාර විදිහට yes yes කියනවා. ජීවිතවල විලිලැජ්ජාවක් ඇති වෙනවා මේ අක්කු භාවනා කරයිද මේ ඉල්ලන ඉල්ලිංගල බලනකොට මුන්ට කොන්දක් තියනවාද කුලකට අවුවට වරොත්තු දෙන්න බෑ මොකකටවත් බැරුව ඉතින් ඒක නිසා මේ දෙක අතර මධ්‍යම ප්‍රතිපදාවක් යනවා භාවනා කරන්න යනවනම් කාය ජීවිත নিরপেক্ষ භාවය එන්න නමුත් මේකේ තියලා හිතලා තියෙන ක්‍රමේ භාවනා පුරුදු කරපේකනට ඕන දෙයක් කොට්ටු ඊට පස්සේ මනුස්සයාට ඒකාධිපති ක්‍රමයක් හම්බෙන්නේ ඕන දෙයකින් අල්ලගෙන යන්න තියෙනවා. නමුත් ආධුනික යෝගාවචරය සෑහෙන්න වැටෙනවා. සෑහෙන්න මන් දෝත්සහයි වෙනවා. ඒ මොකද යාට සද්ධාවමදි, යාට සීලෙමදි, යාට සතියමදි. ඉතින් ඒ වෙනි කෙනෙකුට මෙවැනි සූත්‍රයක් කියලා දෙනකොට අපිට මේ සීලය කියන එක සුපර් මාකට් එකට ගිහිල්ලා ගෙනල්ලා මෙන්න මේ කාපන් කියත් බෑනේ. ශද්ධාව අරන් ගෙනත් දෙන්නත් බෑනේ. මේක තුරේක දාගෙන අතේකට ගහන හිටපන් බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම සතිය කියන එකත් කොහොමඩක්වත් ගෙනලා මේ අටවන්න බෑනේ. ඒක පිළිබඳ පොඩි අදහසක් ඇති කරනවා. මේ ආධුනිකයාට මේ වගේ අරියාදු වැඩි ගතියක් අපහසු වැඩි ගතියක් තියෙන්නේ කාගේවත් දෝෂයක් නෙමෙයි. මුස්ලිම් මිනිස්සු බුද්ධ ධර්ම විරුද්ධ කරන වැඩ නෙමෙයි මේ. කතෝලික මිනිස්සෙක් ඇවිල්ලා මේ මූලධර්මවාදීව මේ ආධුනිකයන්ට වටන්න හදන වැඩක් නෙමෙයි මේ. මේක ධර්මචර්යනාංශයේ සාරසංකේ කල්පලක්ෂයක් මේ 550 ජාතකයේ ඉන්නකොට පෙන්ලා දීලා තියෙනවා මුල් මුල් චරිතවල කොච්චර අමාරු වෙන්න මේ යමක් දරා සිටීමේ ශක්තියයි manussකම කියලා තේරුම් ගත්තේ. සැප විඳින එක නෙවෙයි. ඒ මනසට ඒකට සැප ලැබෙන එක වෙනම කතාවක්. නමුත් ලැබ දෙයට මුණ දෙන්න පටන් අරගත්තට පස්සේ ඒක වැඩෙනවා. දිගින් දිගට දිගින් දිගට වැඩෙනවා. අන්න ඒකේ කෙලපැමිනීම ඒකේ සිකප්පත් ස්වરૂපය බුදුපත් වෙච්ච ගතිය තමයි කායගත සතිය. තමන් කායත් එක්ක වැඩ කරනකොට කොච්චර වැඩ කරනවද කියනවනම් ඉස්සර භාවනා කරන්න මේ මේ මේ පහසුකම් යටතේ ඉල්ලුවට දැන් ඒකේ පෙරපිනට ලැබුණට එයාට ඕන තැනකට ගිහිල්ලා ඕන ඉරියව්වක ඕන වෙලාවක මේ මම මෙතන ඉන්නවා එහෙම නැත්නම් මම මැරිලා නැති බව මම දන්නවා මට නිින්ද කියලා නැති බව මම දන්නවා මට සීමුර්ජා වෙලා නැති බව දන්නවා කියන්න වෙලාවක් කලාවක් නැහැ තැනක් නොතැනක් නැහැ ආන් ඒ විදිහට පටන් ගන්නකොට භාවනා මධ්‍යස්ථානෙම කියලා පුරුදු වුණාට පටන් ගන්නකොටම සක්මන් මළුවකම පුරුදු වුණාට පටන් ගන්නකොට සිල්ලුතු මැද ඉඳගෙන පූජනීය ස්ථානක පටන් ගත්තට සර්වජන් වහන්සේගේ මේ ක්‍රමය ඒ හැමදාම යෝගාවචරය භාවනා මධ්‍යස්ථානක තියන්න හෝ හැමදාම සක්මන් මළුවක තියන්න හෝ හැමදාම සිල්ලුතු මැද තියන්න නෙවෙයි රහත් වුණාට පස්සේ සර්වජන්සේ පළවෙනි 69ට කිව්වේ චරද බික්කවේ චාරිකා. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය. දැන් ඉතින් මාන්නේ එළියට බහපන්. එළිය ගිහිල්ලා බොහෝ දෙනාගේ හේතුසෝ පිණිස කටයුතු කරපන් එක තමන්ගේ හේතුසෝ පිණිස දෙන්නෙක් එකපාර යන්න එපා. එන ඕන දෙයකට මුණ දීපන්. කරණම් කියන්න එපා. දැන් ඕට මසී මේ මේ CEO post එකක් දෙනවා වීදුරු කූඩුවක දාලා යා කන්ඩිෂන් කරලා තීලා තියන සත්වෝද්‍යානයේ සත්තු වාගේ කියලා. එහෙම කරන්න එපා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඇත්තටම අනුකම්පාව තිබුණා. එහෙම වීදුරු කූඩු වලට රාම කරන එක නෑ බුදුහාමුදුරුවෝ. හොඳට පුරුදු වුණාට පස්සේ පාට දාන්න. ඒ මොකද එයා ළඟ තියෙන මේ අරති රති සහෝ එයා මොනම කාමරතියක් ආවත් මොනම ලාමක ධර්මයක් ආවත් ඒ කිසි දෙයකට වැටෙන්නේ නැහැ මේකෙදි බුදුන් නැතුව තමන්ගේම ධර්මයෙන් තමන්ගේම ක්‍රමවිදි වලින් මට නැගිටින්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණාට පස්සේ එයා සුදුස්සෙක් තව කෙනෙකුට ආදර්ශයක් දෙන්න. කියන බණ නිහඬ බණක් වෙන්න පුළුවන්. මොකද මේ දෙයට මූණ දෙන ශක්තියෙන් ඕනේ නොදරුවෙකුට ඕන අන්‍යාගමික මිනිස්සුෙකුට ඕනේ අන්‍යාගමික නායකයෙකුට තේරෙනවා මේ මිනිස්සයා උතුරු කට්ටා වගේ දැන්. කොච්චර කරකෙව්වත් හැරෙන්නේ උතුරකට තමයි. ආන ඒක ඇති කරන්න පුළුවන් කමටහන් වලින් පල්ලෙවෙනි මුතුන් පෙත්තේ තියෙන්නේ කායගත සතිය. සමගේ කායත් එක්ක තමන් කොච්චර මිත්‍ර සන්තවයක් ඇති කරන් තියෙනවා. කොච්චර යාළුද කියලා. කොච්චර දුරට තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. හොඳම යාළුවා කාය කරගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා මේ ලෝකේ ඉඳගෙන මේ කය පාවිච්චි කරන බ්‍රහ්මීක් වගේ මේ කය පාවිච්චි කරන දෙවියෙක් වගේ මේ කය පාවිච්චි කරන ශක්තිති රජ කෙනෙක් වගේ මහේෂිකාවක් වගේ මොකද මේ කය තමයි මට තියෙන හොඳම සැප කොයි වෙලාවක හරි කායගත සතියට ආවන මේ ඉන්න තැනට ඉන්න ඉරියවට ඊට ආවනම් ඒක සම්පත්තියක් ඒක ඒකට කියන්නේ සාසන සම්පත්තිය ඒක පිරිචිකතියක් ඒ පිළිචිගතිය තියෙන කාට ආයෙ පරිේෂණ කරන්න ඕන ගමන් නැහැ. මං ඉදිරියට මේ මේ දක ලබන්න ඕනේ, අතෙන් දැනුනොත් මේක තියෙන්න ඕනේ, මෙතෙන් දැනුනොත් මේක තියෙන්න ඕනේ. ඉබ්බ යණ යන තර කට්ට අරගෙන ගියා වැස්සනන් අනු ටික ගන්න එක විතරනේ තියෙන්නේ ඇතුළට. ආයෙ උඩ මේ ගිහිල්ලා ගෙවල් හදන්න ගල් ගෙවල් වන්න ඕන ගමන් නැහැ. ඒකේ කායගත සතිය වඩපු එකනට ඉඳුරන් দমনය ඉබ්බගේ අනු ටික වගේ ඕනේ අපහසුතාවයට ආවන ඉඳුරන් দমনය කරගත්තා. කට්ටි ආරසාව තියෙනවා. අහන්න මේ වගේ ශක්තිය නිසා යාට එන්නේ එන්නේ එන්නේ ඉරියව්වේ හෝ තැනේ හෝ කාලේ හෝ ලෙඩ දුකේ හෝ බාධාවේ කරදරේ තිබුණ අරියාදු ගතිය එන්නේ එන්නේ එන්නේ තරුවේ. ඉතින් ඒක මේ මේ මේ භවනා කරන එකනටම තේරෙනවා. ඒ විතරනේ අල්ලපු විදිහේ මේ අර තේරෙනවා. කාට හරි එන්නේ එන්න තියෙන කරදර අඩු වෙලා මේ මිනිස්සයා ඒකට මුහුණ දෙන ශක්තියක් තියෙනවනම් ඒකේ තියෙන අසල් මිනිස්සුන්ට එනවා අසල් වැසියටත් තේරෙනවා ඉතින් එහෙම නැතුව මේ මේ මම සෝවාන් වෙලාද මට පළවෙනි ධ්‍යාන ලැබිලා තියෙනවද මට සංකාරූපයක් ලැබිලා තියෙනවද කියලා හොයන්ට හදනවයි කියලා කියන්නේ මේ භාවනාවක තියෙන කායගත සතියක තියෙන ප්‍රායෝගික පැත්ත දැකලා නෙවෙයි මේ අනුන්ට කියාපාන්න තියෙන අවස්ථාවාදයක් එනිසා භාවනා කරන්න කෙනා වෙන දුෂ්කරතාවේදී වෙනට වඩා හිත ශක්තිමත් කරගන්න අතර ඒයින් අතර නොවි ඒක කායගත සතිය වඩන්ඩ ඉන්න ඉරියව්වට හිතගන්න නිමිත්තක් කරගන්න ගන්නවනේ. Taman වෙත පැමිණෙන කරදරය, Taman වෙත පැමිණෙන හිරිහැරය, Taman වෙත පැමිණෙන දරතය ප්‍රීති ප්‍රමෝදයක් කරගන්න පුළුවන්. මේක තමයි සර්වඥාන්සේ පොට්ටපාද සූත්‍රයේ දිගට සඳහන් කරලා තියෙනවා මේක බැලුව බැලමට නම් මහණේ දරතයක් වගේ තමයි තේරෙන්නේ. නමුත් මේ දරතය Tamanට සීපත් කළා දෙනවා මම මැරිලා නැහැ, මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ. ඒ නිසා භාවනා කරනකොට එන සද්දයක් එනකොටම ආ මේ සද්දේ තියෙන නිසා මට සතිය පිහිටවන්න මේක නිමිත්තක්. එහෙම නැත්නම් එලෙමසිටින්ට නිමිත්තක්. ඒ මිසක්කා මේ අරමුණෙන් හිත ගන්නවා සතිය ගන්නවා කියලා කනපින්දම් අහන දෙයක් නෙවෙයි. වේදනාවක් එනකොට හොඳටම දන්න. හිත පිට ගිහිල්ලා නෑ දැන් කයේ තියෙන්නේ. ඒ නිසා තමයි වේදනාව ටිකක් වෙනදාට වැඩිය ප්‍රණීතව නැත්තම් උද්දීපන වෙලා වැටෙන්නේ. නමුත් ඒක වෙනද නම් පැන්ඩෝල් ගැහුවට බාම් ගැවට දැන් ඒක සතිය පිටවන්න අරමුණක් කරගන්න. ඒ වගේම තමයි හිතවිලි එනකොට දන්නවා ඉතින් මැරිලා නෑ ඒකනේ හිතවිලි එන්නේ. ඒ නිසා ලොකු දෙයක් මේ හිතවිලි එක ලොකු දෙයක්. මට සතිය පිහිටවන්න කියලා ඒ එන එන බාධාව හරහා වෙනද පශ්චාත්තාපයට, ඉච්ඡාබංගත්වයට, මානසික අසහනයට, භ්‍රාන්තියට හේතු වෙනදී අරමුණු කිරීමේ හැකියාව එන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්යා තුළ ඇතිවෙන මේ සෝසේවා ශක්තිය කොච්චරද කියනවනම් මානසික අසහන කෙනෙක් ළඟට යනකොටම යාගේ මානසික අසහනේ නැතිලා. ඒ තරමටම මේකෙන් ඇති කරනවා පුදුම ශක්ති වගයක්. ඒකෙම කෑකොත් සංඝාර කෑ ගහන පිටසක් අතරට බුදුජානනාංශේ වඩිනකොටම අනිකොල්ලන්ගේ කෑ කැම්බැලි නතර. ඒක ඊට පස්සේ ඒ පැතරෙන්න පටන් ගන්නවා. දිගින් දිගට දිගින් දිගට පැතරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ පුද්ගලයා තුල කවදාකවත් මේ අයිතිවාසිකම් ඉල්ල සටනක් කියන එකක් ඇත්තෙම නැහැ. අයිතිවාසිකම් සඳහා සටන් කරනවායි කියලා කියන්නේ කොඳු ඇට පෙළ නැති සත්තු. දරා ගන්න බැරි හින්දා නෙමේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. යෝගන් Taman වෙත පැමිණෙන කිසිම දෙයකට චෝදනා කරන්නේ නැහැ. ඇයි මේ මවන්නේකොට මෙහෙම කරන්නේ කියලා එකක් නැහැ. සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව නම් පැමිණිච්ච දෙයට මුහුණ දෙනකොට Tamanට වෙත පැමිණෙන දෙයින් මනාපමනාප පහල කරගන්න නැත්නම් මාරපාක්ෂික වෙලා කෙලෙස් ඇති කරගන්න වෙනුවට මේ දේවල් එනකොටම මනාපමනාප පහල වෙන බවත් ඒ පහළ වීම මේ මට අයිති බෝධලයක් නෙවෙයි ඒක හේතුඵල ධර්මයක් බවයි. ඒ හේතුඵලම ධර්මයේ අල්ලපු gedara මනුස්සයාට මන අපේමන අපේ පාරුණා වගේ බලන්න ඉන්න පුළුවන් ගතියක් එනකොට එයාට තේරෙන පටන් ගන්නවා මේ මනාපමනා පොලට මේ විදියට මුණ දීලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක බල කැවෙනකොට වයසට ගියයි කියලා ලෙඩ වුණයි කියලා මේ මරණයට ලං වෙනවයි කියලා හැම එකක්ම ඊගාවට තියෙන අභ්‍යාස පන්තියක් වෙනවා මිසක් මේ එකක්වත් භාවනා නොකර ඉන්නවක්වත් මේව දේ කරන මිනිස්සු බලලා චෝදනා කරන්නවක්වත් එතන මම කාලකන්ණියෙක් කියලා හිතන්නවත් කරුණ නෙවෙයි. ඒ නිසා මේ අරතිය වෙනුවට රතිය පහළ වුණොත් ඒ මනුස්සයාට විදේශයක් කියලා කියනවා. කොයි තැනට ගියත් තමන්ගේ ගෙදර වගේ. ඒ වගේම කිසිම කෙනෙක් නන්නාඳුන ගතියක් නෑ. කාග ළඟට ගියත් නෑ දැන් පිටසක් නැද වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒක අර පෙර කරලා පිනක ජව කුසල වාරෙකුත් එහෙමයි. නමුත් යන යන තන තමන්ට තේරෙන පටන් අර ගන්නවා දැනට හැඩ ගැහිමේ හැකියාව එහෙම නැත්නම් අනුවර්තන වීමේ හැකියාව ඒ නිසා ඒ අනුවර්තන වීමේ හැකියාව නිසා ਸਰවඥාන්සේ කියලා පැමිණලා ਸਰවඥතා ඥානයකටපත් වුණා මනසේ 100%ක්ම විවුර්ත වීමක් සිද්ධ වෙනවා. අනෙකුත් මේ පෘථග්ජන පිරිස්සල මනසේ 105ක්වත් විවුර්ත වෙලා නැහැ. අපි මොන ශේෂ්ත්‍රයක විශේෂඥයෙක් වුණත් මොන ශිල්පේ දැනගත්තත් මනසේ තියෙන පූර්ණ හැකියාවෙන් 105ක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා ඒ ශිල්පයකට යන්න යන්න වෙන්නේ මොකද්ද විශේෂඥ වෙන්න වෙන්න ඒ ශේෂ්ත්‍රයට පටවීමක් මිස මුළු විවුර්ත වීමක් නෙමෙයි. ඒක නිසා ඒක දෝෂිකුත් නෑ ඒක දන්නවනම් ඒ නිසා මේ අරතිය යට කරගෙන භාවනා රතිය වතු කර ගැනීමේ ඒ ශක්තිය ඇති කරගත්තට පස්සේ වෙනමම කියලා නිවනක් අවශ්‍යත් නැහැ. යාට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රශ්නයක් එනකොට මෙන්න මේ මුණ දීම. මෙන්න මේ විදිහේ ධනාත්මක ක්‍රමයට මුණ දුන්නාම ප්‍රශ්නේ එන්නේ ඉස්සල්ලත් දන්නවා ප්‍රශ්නේ තියෙද්දිත් දන්නවා විවරණත් දන්නවා මන් දිනුවා. ඒක පිළිබඳව අය කවුරක්වත් මේ ප්‍රශ්න පත්‍රයට නිවැරදි කරලා පාස් කරන කවුරක්වත් ඕනේ නැහැ. ඒ මොකද මුල ඉඳලම යන්නේ හේතු බල ධර්මයක් එක්ක. ඒකට මේ ප්‍රශ්නයක් ආවයි කියලා පශ්චාත්තාප වෙන්නවක්. ප්‍රශ්න ජයගත්තයි කියලා කන සන්තෝෂ වෙන්නවක් අධ්‍යක් නැහැ. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම අනුන්ට කියාපාන්න දෙයක්වත් නැහැ. වීරයන්ට බැඳවැදින්න දෙයක්වත් නැහැ. Tamanට මතුවෙන පැමිණි දුක් පැමිණි කියලා අපි සිංහලයෙන් කියන්නේ. ආන්නේ ගතිය එන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා කවදා හෝ කොතනක හෝ කායගත සතිය වෙනුවෙන් චිත්තක්ෂණයක් කරපේ ගත කරලා තියෙනවනම් බොහෝතක් හරි ගත කරලා තියෙන එක ප්‍රතිඵල නොදී කවදාවත් අඩු. ඒ කායගත සතිය නැත්නම් මේ සතිය කය විශේෂ යොදවලා ගත්ත ඊ අත්දැකීම තමන් තමන්ගේ දුකේදී කවදාකවත් පවදීමක් ඒක නිසා වැඩි වැඩියෙන් කයත් එක්ක පුරුදු වෙලා වැඩි වැඩියෙන් මම මගේ හොඳම යාළුවා බවට පත් කරගෙන උනන්දුවෙන් ප්‍රබෝධයෙන් අප්‍රමාදයෙන් සතියෙන් ගත කරන මනුස්සයාට ඒක තේරෙන්නේ ලෙඩ වෙච්ච දවසට. වයසට ගිය වෙච්ච වෙලාවට. මරණ මොහොතේ තියෙන අපි මේ හම්බ කරපු සේරම අපිට අවචාවට එනවා. මේ සේරම මල කරදරයක් වෙන්න පටන් ගන්නවා. දන්නවා දැන් මේක සිද්ධිය හමාර වෙන්න හදන්නේ අරව තේරම අයට අප්‍රිය දායදයක් වඩපත් වෙනවා. මේක අපි මරණයට පස්සේ කවදාකවත් මම මේ ඉන්නකම්වත් කරන්න බැරි එකේ මට ඕන තාලෙට මරණයට පස්සේ ආයාලෙට ඇලියාට මම යන්නේ. නමුත් මේ සතිය වඩන්ලද සතිය ඒ වෙලාවේ කවදාකවත් තමයි පාවා දෙන්නේ. ඒක නිසා ඥානවන්තයා එහෙම නැත්නම් අත්ත කුසලයේ දන්න කෙනා එහෙම නැත්නම් අර්ථ සිද්ධිය දන්නේ කනා මේ নানা ආකාර දේවල් හම්බුනකර අපිට ඉන්නත් බෑ මොකද අපි රජපෞල් වල නෙවෙයිනේ අපිට මේ බඩ විතරක් ගන්න අප්‍රමාණයක් හම්බ කරන්න වෙනවා නමුත් මේකට පැය 24ම ගත කරලා භාවනා කරන්න වෙලා නැහැ කියන තරම් අමන මරි බෝඩ තක తీරු කඩප්පුලි වෙන්නේ නැහැ එච්චරයි කියන්නේ මෙච්චර මේ සතිය වඩා ගත්තට පස්සේ විශේෂයෙන්ම මරණ චිත්තක්ෂණේ විශේෂයෙන්ම වයසට යන විශේෂයෙන්ම ලෙඩ වෙනකොට මේක මේ තරම් ප්‍රතිඵල දෙනවයි කියලා අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට කියනවා නම් දෙද වෙන කම්ම තටමනවා හම්බ කරගන්න. හම්බ කළා හම්බ කළා හම්බ කළා බැංකු ඉලක්කම් 6 7 8 ඒව හම්බ කරගන්න. ඉතින් ඇඟ හොඳටම ඔද්ද ඔද්දක් වෙලා මේක නිකන් පින්න පූල් ගෙඩියක් වගේ වැස්සත් පුපුරනවා අවුවත් පුපුරනවා ඊට පස්සේ දෙපාරක් ඉස්පිතාල ගිහිල්ලා එනකොට අර තේරම ඉවරයි. ඊට පස්සේ පපුවේ වතුර ගාගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. අනේ හම්බ කරපු හේරමත් හරි එතකොට ඇඟත් නරක් වෙලා හිතත් නරක් වෙලා. ඒකට ගෙවුවට පස්සේ අනේ අර අතේ තිබුණ දේත් නැති වෙන එකයි වෙන්නේ. ඒක නිසා කයත් දැඩි කරගෙන හිතත් දැඩි කරගෙන හොඳ සද්ධාවකුත් ඇතුව ජීවත් වෙන කෙනාට නම් ජීවත් වීම අත්දැකීමක් පාඩපත් වෙනවා ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ අත්දැකීම එකතුවක් ඇති වෙනවා. ඉතින් අපි තිබුණු ආශ්‍යා කරේ ජීවිතය ඉහන එකට පැහෙන්න පැහෙන්න වටනාකම් වැඩි. දැන් ඉතින් ඉහන එකට පැවුනට පස්සේ පොහොරට තමයි ගන්න වෙන්න කොම්පෝස්ට් වලට හොඳයි. ඇයි මේ එක දවසක් ගත කරන්න කීයක් වියදම් කරන්නේ? වෙනමම වාට්ටු හැදෙනවා වයසට අය. disable අය. ඊට පස්සේ පාකින්සන් කියයි අරක කියයි මේක කියයි එක නාකියෙක් එක නාකිච්චෙක් ඉන්නනම් හතර දිනක් හම්බ කරලා බෑ දැන් බේරන්න. අද තරුණ ජනතාවට තියෙන පුදුමාකාර බරක්. ඒ මොකද දෙන්න නොවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මයිල් ගහක් ඉදෙන්න බෑ. කුරුලෑවක් එන්න බෑ. හැල හැප්පෙන්න බෑ. ඒක තියාගන්න ගියාම පුදුමාකාර වියදමක්. මොකද මේ බාහිර ඕපේටමයි වැඩි. ඉස්සර තියෙන මිනිස්සු ගාව එහෙම එකක් නැහැ. ගෙදරක ඉන්නවා නම් එහෙම වයසට ගිය කෙනෙක් බ්‍රහ්මෙක් වාගේ මොකද මේ මිනිස්සයා ජීවිතයත් එක්කයි ජීවත් වෙලා තියෙන්නේ. තමන් නොදන්න විශේෂයකට මුළු ජීවිතේම ගත කරලා නන්නාඳුරන වැඩක් කරන එමස ගත කරන්නේ සාමාන්‍ය ගොවිතැනකට වේදකමකට ගහකොළ අඳුරන ජීවිතය. ඉතින් මේ කායගත සත්‍යයට නැත්තම් තමන්ගේ කයට ප්‍රේම කරන ධානේ නැති තමන්ගේ කායත් එක්ක ආද වෙන්න දැක්කම සර කවදාකවත් පරිසරත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේ අපිට පරිසරය නැත්තම් අපි පරිසරයට කරන හානිය කියන්නේ තමන් තමන්ගේ කායට කරගන්න හානිය. තමන්ගේ කායට මොනවද ඕනේ කියලා අපිට බලන්න වෙලාවක් නැහැ. ඒක අහන්න ඕනේ අපි පවුලේ දොස්තරද. මගේ මොළුවට මොකද වෙලා තියෙන්නේ කියලා අහන්න සයිකියාට්‍රික් ගාවට යනවා. මම දන්නේ මගේ තියෙන ප්‍රශ්න අහන්න නීතිඥ ගාවට යනවා. එතකොට මං හම්බ කරපු ගාන බලන්න බැංකු කාර්ය ගාවට යනවා. ඔයගොල්ලෝ හිතනවා හතර දෙනා මේ මට අනුකම්පාවෙන් වට වෙලා ඉන්නේ කියලා. නිකමට හරි හිතෙනවා. නෑ මකරයෝ <clears throat> ඒගොල්ලෝ ඒ වැඩ කරන්නේ ඒ කට්ටිය කුට්ටිය කඩා ගන්න. නමුත් තමන්ගේ ශරීරයත් එක්ක තමන් ජීවත් වෙනකොට තමන් ආධ්‍යාත්මික වශයෙන් හම්බ කරපු දේ නැත්නම් තමන්ගේ ඇගේ දෙදේ මේකයි. මේ ටික තමන් දන්නවනම් ඔය කාටවත් එක්ක ගන්න වෙනවක් නැත්තේ නෑ අපිට. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ බලාගනි. එතකොට අපි ආර්ථික ස්වාධීනත්වයක්, දේශපාලනික ස්වාධීනත්වයක්, සමාජික ස්වාධීනත්වයක් ලබන ගමන් තමයි හිතත් ඕනේ ඉරියව්වක ඕනේ දවසක ඕනේ වෙලාවක හැම ලද චිත්තක්ෂණයක මේ සති මාත්‍රාව වඩන්න පුරුදු වෙන පුරුදු වෙන්න තමයි තේරෙන පටන් අර ගන්නවා මේ එකම දවසේ චිත්තක්ෂණයක්වත් නැහැ මට සතිමත් වෙන්න බෑ කියලා. පටන් ගන්නකොට නම් අපි ඉතින් දවසට පැයක් තියාගෙන දෙකක් තියාගෙන තමයි පටන් ගන්න. මේක වැඩෙන්න ඕනේ. ධර්ම ඉරියව්වකම හැම තැනකදීම හැම කෘත්‍යයකදීම තමන්ගේ මේ සතිය වැඩෙන ඉතින් ඒකයි සර්වචන් වහන්සේ මේ කායගත සත්‍ය වගේ එක ක්‍රමයකට උගන්වන්නේ නැතුව ක්‍රම රාශියකට උගන්වන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති සයානෝ මා සයානෝ මිති පජානාති වශයෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා යනකොට යන බව දන්නවා අතපය නමනකොට අතපය නමනවා කියලා දන්නවා ඉස්සරහා බලනකොට ඉස්සරහා බලන බව දන්නවා පැත්ත බලනකොට කියලා මුන්න තරම් අනුකම්පාවකින්ද බලන පොඩිදරුවෙකුට කියලා දෙන්න වගේ හැම ජීවිතේ කුඩා අනු කුඩා ඉරියාපතයක්ම විස්තර කරලා ඒ පිළිබඳව අවධියක් ඇති කරගන්න එහෙම නැත්නම් එහෙම අවධියක් ඇති කර ගැනීම වැඩේට බාධා කරන්න මේ ලෝකේ කවුරක් නැහැ. අන්න ඒ විදිහට මේ කායගත සතිය ඉතිරි පැතිරි වැඩෙනවා නම් එන්නේ එන්නේ යනවා නම් ඒ යෝගාවචරයට තේරෙනවා මේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් මේ අපි අතීතයේ පශ්චාත්තාපේ ගිලිලා අනාගත සිහිනවල වික්ෂිප්ත වෙලා අනුන් ගැන හිතමින් අන්තයන් ගැන හිතමින් හීන ලෝකෙක ගත කරා. අන්තිමට අවදි වෙන්නේ මරණ ඇදීදී තමයි. මරණ ඇදීදී මතක් වෙනවා අනේ මේ දරුවෝ කියාගෙන හදපු දේවල් වස්තුව කියලා හදපු දේවල් නිශ්චල චංචල දේපල පසේරම හීනයක් දැකලා හීනෙන් අවදි වුණා වගේ මරණ චිත්තක්ෂණේ ඉඳි ඉස්සලා වැටේනවා. දැන් මේක කියනකොට උඟ දෙනකොට හිතනවා ඇති මේක මේ ආර්ථික විරෝධී, දේශපාලන විරෝධී, සමාජ විරෝධී කතාවක් කියලා. ඒ හිතුවට කරන්න දෙයක් නැහැ. දැන් මේ එක්කෙනෙක් එක්කෙනෙක් නිකන් සාමාන්‍ය පිළිගන්නවා නම් මේක විතරක්ම නෙවෙයිනි අපේ බුද්ධ ආගම හැටියට අපි බෞද්ධ ඉස්සර ආත්මික ඉඳ ඇතිනේ දැන් හොඳලා ගන්න දැන් හිතෙනවද කිංගිත්තක්? එදා හිටපු අම්මලා අප්පලා දුව ආදරෝ ගැන වස්තු භෝග ගැන දැන් හීනකින්වත් හිතෙනවා. අද ඒ තරම්ම මේ දැන් තියෙන එකට බදලා. తත්‍ර తත්‍රාවි නන්දනි මේක කොච්චර අල්ලගෙන ඉන්නවද කියනවනම් කොච්චරක් වස්තු භෝග දාලාවද කියලා දැන් ඇහුවොත් එහෙම කරකොලත ඇරියා වගේ මොකද මේ දැන් තියෙන එකට ඒ තාම අල්ලලා දැන් මේකෙන් ගිහිල්ලා බැල්ලියගේ වැඩේ උපදුනයි කියලා හිතන්නකො ඊට පස්සේ අම්මගේ බැලි අම්මගේ තනියම ඉඳක වෙන මේ මේ මොකක්වත් උන්නේ නැහැ තේදීට ඒක අල්ලන. ඒක ලියලා ඒකට අයිතිවාසිකම් සඳහා කෑ ගහනවා, මැරෙන්න හදනවා, අඬනවා. අනේ මේ මනුස්සාත්මක ඉඳලා නේද මම මේ බැලි ආත්මයකට ඉපදුනේ කියලා මට මේ මේ විහිළුව ධර්මචනාංශයේ මේ සතිපට්ඨානෙ වෙන්නනවා తත්‍ර తත්‍ර අභිනන්දනේ මොකද්ද දුන්නේ ඒක බදාගන්න. කොච්චර අල්ල බදා ගන්නවද කියනනම් මතකවත් නැහැ. මේ ඉස්සර තිබුණා මේ වගේ දේවල් කොයි වගේ. අන්න වගේ අවබෝධයක් තේරෙන පටන් ගන්නවා අපි මේ අල්ලන්නේ ශරීරය රූපලාවන්‍ය සඳහා නෙවෙයි. වෙන කාටවත් කාමයේ ඇති කරන්නවත් නෙවෙයි. මේ ශරීරයේ තියෙන හතරමා ධාතුන් වශයෙන් බලන්නේ. කායගත සත්‍ය උගන්නන ඒකනේ. එතකොට යම් වෙලාවක මොනම වෙලාවක හරි භාවනාවට ඉඟිත්තක් දිචු වෙලා මේ ධාතු වශයෙන් ශරීරය දැක්කොත් හොඳට බලතැකි හොඳට ඔප්පකට තැකි ධාතු වල ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒ ධාතු වල වයසට යamak නැහැ. මේ බාලයේ මැද වයසේ වයසට ගිය කෙනෙක්ගේ මේ පැවිද්දෙක්ගේ මේ නොපැවිද්දෙක්ගේ මේ කතෝලික මිනිස්සෙක්ගේ මේ බෞද්ධ මිනිස්සෙක් කියලා මේ ධාතුන්ගේ ඔය අපි කොච්චර ධාතුන සැලකුවත් ධාතුන් අපි ගැන මායින් කරන්නේ නැහැ. ඉතින් එහෙව් දෙයක් අල්ලගෙන අපි කොච්චර කංගුපේරු බෙදාගෙන ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වගේ මේ කයට හිත යෙදුවේ නැත්තම් මරණ මොහොත වෙනකන්වත් අපිට හිතෙන්නේ නැහැ මේක හතර මහා ධාතුන් හැදුනේ කියලා අපිට පේන්නේ මේක gediya පිටින්ම සත්ත්ව පුද්ගල නිට්‍ය සුඛ සුබ දෙයක් විදිහට. මොකද සත්‍ය කායගත සතිය කියොත් ඕනම තැනක භාවනා කරන්න පුළුවන් ගතිය විතරක් නෙමෙයි. ඕනම තැනක ඉන්න ඉරියව්ව ගැන දැනගන්න පුළුවන් ගතියක් නෙමෙයි. මොකද්ද මේ ඉරියව්ව කියන්නේ? මොකද්ද මේ කය කියන්නේ කියලා චීන කන්නාඩියකට දාලා පෙන්නෝ වගේ පේන්න පටන් අර ගන්නවා මේකේ තියෙන මේ ධාතු හතර මේ ධාතු හතර උඹ ඩෙන්ටි කාඩ් එකක් දාන බැංකු ගිණුමක් ඇති කරන ෆොටෝ එකක් අතර මේක මගේ කිව්වට ධාතු වල කිසිම අනන්‍යතාවයක් නැහැ. ඒක විශ්ව සාධාරණ සාධාරණ තත්ත්වයක්. ඉතින් මේක රකින්න අපි කොච්චර තට මැව්වත් හරියන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයකට සිද්ධ වෙනවා. ඒ නිසා අපි නාල කාල බීලා ඉන්නොත් නැත්නම් අල්ලමුකද මේ හඩු ගඳ ගන්නවනේ. ඒ නිසා ඇඟ තත්ත්වවල පරිසම් කරනවා. ඒක ඒක නොකර ඉන්න එපා නැත්නම් මේ 500ක් ආයිසක් ඒක හෝල් එකට දැම්මට පස්සේ ඉන්න හම්බ වෙනවා. ඒ නිසා ඒක නතර කරන්න එපා. නැත්නම් නමුන මවාපෑනේ. නිකන් සෝබනේපා. එතකොට අපිට වෙන්නේ අර කායගත සතිය වඩන මිනිස්සයාට පිළිකුලක් ඇති ඒ වෙනුවට කයට අවශ්‍ය කරන උපස්ථානය කරන්න ඕන. චීවර පිටිපාත සීනාසන ගිලම්පත කියලා අපි සංඝයාට උපස්ථාන කරනා වගේ තමන්ට අවශ්‍ය කරන ඇඳුම දෙන්න ඕනේ ප්‍රයෝජන සලකලා විලි වහ ගන්න. නැත්නම් කැම ටික දෙන්න ඕනේ බඩගින් නිවා ගන්න. සීනාසනයක් දෙන්න ඕනේ අවැසි සුලන් නිවා ගන්න. බෙහෙත් පිළිකරක් දෙන්න ඕනේ මේ දරා ගන්න බැරි වේදනාව නිවා ගන්න. ඒක ලියලා පුළුවන් ප්‍රමාණයෙන් මේ කායගත සතිය වඩනවා නම් යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ මේ එන්නේ එන්න අධිකුසලයේ තීරණ ගතිය ඉරියව්ව වැඩි වෙලා ඉන්න පුළුවන් ගතිය, සතිය වැඩි වෙන ගතිය, අරමුණට මුණ දීලා ගැටෙන ගතියත් එක්ක Taman මේ හටන් කරන්නේ නැති, එහෙම නැතුව මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති, දෙන යන ලදයන් දෙයකට පුරුදු වෙන අනුවර්තන වෙන ගතිය ඇති වුණා නම් ඒක නාටය අලුතෙන් පාඩමක් උගන්වන්න ඕනේ මේක තමයි තමන් ප්‍රේම කරන දරුවන්ට දිය යුතු දෑවැය එහෙම නැත්නම් අපේ අම්මට අප්පට දෙන්න තියෙන කුදී බන්දේශයක් උඩ කරලා තියෙන පිළිල්ල. තමගේ ගුරුවරයාට කර දෙන ගුරු පූජා. සහෝදර සහෝදරයන් එක්ක ඥාතින් එක කර ගන්න තියෙන දේ කියලා ඒ පුද්ගලයාට හිතෙනවා මේ සර්වචන්නාන්දේ පින්නම් පාලවක 2600ක් ගියාට මේ ධර්මයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඒක නිසා මේ ගත කරන ජීවිතය හරහා මේ නිහතමානී අපෙන් ප්‍රසන්න දායක මේ කයට සාධාරණ ජීවිතයක් කරා ගත කරනකොට ඒ මනුස්සයාගෙන් මේ නිහඬ බණ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අල්ලපු ගෙදෙට්ටත් ඇයි. නිසා මෙච්චරම සෙනඟක් ඕනේ නැහැ බුද්ධ ධර්ම නගා හිටවන්න. මේකෙන් පස් දිනෙන් නැගිට්ටොත් මේකෙන් පස් දිනේ හැදුනොත් පුදුමාකාර පාඩමක් තියෙනවා. නමුත් අපිට එච්චර දෙයක් කරන්න කැප කරන්න බෑ. අවශ්‍ය කරලා තියෙන අද ඒකයි. අද අවශ්‍ය කරලා තියෙන්නේ අපිට මේ බුද්ධ ආගම දිනා ගන්න සිංහල බුද්ධ ආගම දිනා ගන්න හටන් කරන එක නෙවෙයි. Tamanට හම්බෙච්ච මේ වටිනා මනුස්සකය, මනුස්සාත් භාව ප්‍රතිලාභය ඒක හරි හැටියට ක්‍රියාත්මක කරලා වැඩ කරනවා නම් ඒකේ නාටකයේ අපි මෙතෙක්කල් මේක කරගන්න බැරි වෙනවයි කියලා පෙන්නපු සෑම කාරණාවක්ම බුබ්බඩකමට, කම්මැලිකමට, නොදන්නකමට කියපු කතා, අවිද්‍යාවට කියපු කතා මෝඩකම් වලට කරපු කතා. නමුත් හැපි හැපි දිගට භාවනා කරගෙන කරගෙන යනවනම් එයාට එnde එnde එnde එnde ඕඩතන. විදේශයක් නැතුව තමන්ගේ ගෙදර ඉන්නා වගේ නිසා සර්වචනාංශී ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා උත්තරාය චේපිදිසාය විහෙරති ස්වේ වාරතින් සාතිනතං අරති සාති දක්ඛිනාය චේපිදිසාය විහෙරති ස්වේ වාරතින් සාතිනතං අරති සාති දකුණු දිග දිශාවක ජීවත් වුණත් එයා හැම වෙලාවෙම අරතිය මැඩ කරගෙන භාවනා රතිය දියුණු කරගන්නවා. දකුණු දිග දිශාවේ හිටියත් අරතිය මැඩලා රතියෙන් භාවනා රතිය වඩනවා. පෙර දිග දිශාවේ හිටියත් අපර දිග දිශාවේ හිටියත් යණ යන තැන වෙත පැමිණෙන හැම බාධකයක්ම දිනාගෙන වැඩ කරන නිසා එයාගේ හිත ඒ දඹරත්තරණක් වගේ හිත දකිනකොට දෙවියන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මය ඇවිල්ලා වඳිනවායි. මේ මිනිස්සයා වෙත පැමිණෙන හැම දුකකින්ම ජීවිතය හැඩ ගහගෙන ජීවිතාලංකාරය චිත්තාලංකාරයක් හදාගෙන ගත කරන මේ ජීවිතය දකිනකොට දිව්‍යන්ට ඊර්ෂ්‍යා හිතෙනවලු. මොකද දිව්‍ය ලෝක ඔච්චර සෙල්ලක්කාරකම් කරන්න බෑ. බ්‍රහ්ම ලෝකෙත් බෑ. මේක කරන්න පුළුවන් මඟුල් සක්වල තමයි මනුස්ස ලෝකේ කියලා කියන්නේ. ඒ නිසා මෙතෙන් දාපු මේ මිනිස්සයා උපරිමේ තමන්ගේ කය පාවිච්චි කරලා උපරිම කුසලය අධි කුසලයේ දවසින් දවස සම්පාදනය කරනකොට දේවාබිනම් පතන්තන්ති බ්‍රහ්මනාපි පසංසිතෝ කියලා කියනවා දෙවියොත් ස්තුති කරනවා දෙවියන්ට ඉස්සල්ලා ඇවිල්ලා බ්‍රහ්මේ වන්දනා කරනවලු මේ බ්‍රහ්ම ලෝකේ දකින්න බැරි ආශ්චර්යයක් මනුස්ස ලෝකේ සිද්ධ වෙනවා කියන්නේ. දැන් මෙහි ඉන්න කට්ටිය බ්‍රහ්මයට වඳිනවා. බ්‍රහ්මයාට බ්ලේ බඩ යනවා ඒක දකින්න. ඇයි හද්දේ කියන්නේ මේ මනුස්සෙන් මේ හම්බෙච්ච අවස්ථාවේදී මේ බබෙක් හම්බ වෙන්න බ්‍රහ්මයට වඳිනවා. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බ්‍රහ්මයාට වගේ. බ්‍රහ්මයා බලනවා මේ මනුස්ස ලෝකේ තමයි මේ අරතිය යටපත් කරන රතිය දිනු කරන්න පුළුවන් බුද්ධ ආදී උත්තරමන් වහන්සේට ඕන කරන පාරමිතා පුරන්න පුළුවන් තැන. එතන නෙවෙයි මේ ලාමක දේවල් වලට පූජා වට්ටිය අරන් ගිලා දෙයයන් කතා කරලා. ඒතර දෙයයන් නිකන් මේ මේ පෝරකේ ලෑල්ලා අයින් කෙරුවා. හීන් දාඩි දානවා අනේ අම්මේ මෙහෙමත් තමන කමක් කියලා. මොකද මේගොල්ල මෙහෙන්න බලාගෙන ඉන්නේ කොහොම හරි මේ වේකන්සි එකක්. අපි ගිල දෙයියෝ. ඉතින් මේක තමයි අනික් ඔය බුද්ධ ආගමෙන්තර හැමතැනම දෙයි කෙනෙක්ම වාගම. නිසන බය වුණාට පස්සේ තමන්තුර ශක්තිය තියෙන බව තේරෙන්නේ නැහැ කලබල වෙච්ච හිතට. එතකොට අපි කවුරු හරි දඩ බීමක් කරගෙන ඒ මනසට පූජා වටේ දීගෙන අඬාවෝ ගාගෙන යාත්‍රා කරනවා. නමුත් බුදු දඥාන්සේ වෙන්නේ මේ මනුස්ස හිතක හරියට කායගත සතිය දාන්නවනම් හරියට හොඳයි වඩා හොඳයි අඳුරනවනම් ඒ වඩා හොඳ වෙනුවෙන් හොඳ උණක් කැප කරලා ඉදිරියට යන යන කෙනාට එයාට ඇති වෙන මේ භාවනා ගැම්ම කඩන්න පුළුවන් ශක්තියක් කොහොමවත් නැහැ. ඒ සම්දුවට තේරෙනවා මේ කුසල චෛතසිකයක බලය හැම වෙලාවෙම අකුසල චෛතසිකයට වැඩිය වෙයි. කුසල චෛතසිකයක බලය කුසල් හිතක බලය අනිවාර්යම අකුසලට වැඩිය වෙනවා. ඒක නිසා අපි කුසලයේ සමාදන් වෙනවා. දන්න පුංචි කුසලයේ සමාදන් වෙනවනම් ඒක හුද්දට මතක තියාගන්න අකුසලයේ සමාදන් නොවෙනවා. එහෙනම් ඉතින් ජයග්‍රහණය අතලන. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අකුසලයේ සමාදන් වෙලා වැරදිච්ච පරිච්ඡේද ගැන කතා කර කර කුසලයේ පුංචි කරලා පැත්තකට දැම්මට පස්සේ ඒ චි බුද්ධ පාක්ෂික ධර්ම දුර්වල වෙලා මාර පාක්ෂික ධර්ම වැඩෙනවා. ඒ නිසා කායගත සතිය වඩන එක නම් මට සියල්ල ලැබිලා තියෙනවා. මම කරන්නේ ඒක තව තවත් දියුණු කරගෙන හොඳ ටික සම්‍යක් ටික පුලුල් ටික හරි ටික විතරක් කතා වැරදිද්දිවල් කතා කරනවා කියන්නේම හෝනියම. ආහන මිනිහටත් හෝනියම. එනිසා ඒක ගැන කතා නොකර අර වැඩේ ටික වැඩෙන්න පටන් අරගත්තට පස්සේ එයාට තීරණ පටන් අර ගන්නවා භාෂා විවහාරය, කර්මාන්තය, ජීවන රටාව, හැදීගෙන ඉන්න පටන් ගත්තට පස්සේ අලුතින්ම නිවනක් ඕනේ නෑ මේ ජයග්‍රහණය මේකට කියන්නේ ප්‍රතිපදාව කියලා ඒ ප්‍රතිපදාව විදිහට ගමනදී කෙලස් කැපට හැටි දකින්නකොට අර තීරණ පටන් අර ගන්නවා අනේ මේ අවුරුදු 2500ක් ගිහලා මේ ලංකාවේ ඉපදිලා අපි මේ විදිහේ සැපක් විඳිනවා නම් සරුවචන් වහන්සේත් එක්ක ජීතවනාරාමේ හිටපු ඒ මහෞත්මයන් වහන්සේලා කොච්චර සතුටක් කොච්චර මේක තේදවත් විඳින්නද ඒ වුණත් අපටත් ඒහා සමාන නැත්නම් ඉගේ අඩුපාඩුවක් නැතුව මේ විඳින්න පුළුවන් ගතිය ධර්මයේ තියෙන නෛර්යානික ගතිය. ඒක නිකන් එන්නේ ඒක මේ වෙන බාහිර වැඩ කොල්ලා ඉන්නෙත් නෑ. Tamanට ලැබිච්ච මේ manussත් ප්‍රතිලාභේ නැත්නම් මේ ඕලාරික අත් ප්‍රතිලාභේ මුදුන් මල් කඩක් වගේ. ලක්විත රජුණන්ගේ කොටුන්න වගේ, ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ මේකට සලකලා කටයුතු කරලා ඒකට සතිය පිහිටුවා ගන්න පුළුවන් වුණොත් ඒක දිනු කර ගන්න පුළුවන් වුණොත් ඒක නිකමටවත් හිතන්න එපා ආත්මාර්ථකාමී වැඩක් කියලා. ඒක ඒකාන්තයෙන්ම ලෝක සාසනයට අදාළ 50%ක්ම ලෝක සාහනට අදාළ වැඩක්. ඒ වගේම තමන්ගේ කටයුත්තත් වෙන වැඩක්. ඒක නිහඬ බණක් බවටපත් වෙනවා. දවසක තේරෙයි. ඒ විදිහට කායගත සතිය වැඩිගෙන වඩන්න ක්‍රමසා ශිල්ප ඥාන වඩන කෙනාට ඒක බාධා කරන්න ලෝකේ ධර්මයක් නැහැ. ඒ තරම්ම ඒක තෙදවත් අන්න ඒකට සාක්ෂියක් වෙන්න තියෙනවා අපේ ජීවිතය ඒක ලොකු ශාසනික සේවාවක් කරන ඒ වගේම තමන්ට කරගන්න ලොකු අත්කුසලයක් ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් සිළු දිනාට මේ කරගෙන යන වැඩේ තවත් එදවත්ව ශක්තිමත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙතනින් දේශනාව නැත කරනවා සිළු දිනාට තනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා